ධර්මානුශාසනාව. අද ධර්මානුශාසනා පවත්වන දේශකයන්න් වහන්සේ කොරණ පොකුණුත් ශ්‍රී විනයානන්තාරාම වාසී පූජ්‍යපාද කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේ. 2011 වසරේ වෙසක් මාස පුරපතර උත්සව පොහොය දිනයේදී 2600 සම්බුද්ධත්ව ජයන්තියට අපි අද සිටම පිළිවෙතින් පෙරගැටෙමු. අද ධර්ම දේශනාවේ දායකත්වය ලබාගෙන ඇත්තේ බණ්ඩාරගම අලුත්ගම ශ්‍රීදර නිවස විශ්‍රාමික විද්වත්තුනි සී වික්‍රමසිංහ මහත්මිය ඇතුළු දූදර පිරිස පිළියන්වල මිනිස්සුත් හිරන් කරුණාසේන මහත්මිය ඇතුළු සහෝදර සහෝදරියන් මීගම දිවුල්දෙණිය දොරවු අංක 19 මෙසේ එල්එන්නේ තෝසානුනාහති සමුක්කන දොඹිය මඩ අංක 171 එක නිවසේ කේම් බාලසූරිය මහතා ඇතුළු දූදල්වන් කඩවත රාගම පාර දීරවන්ත පෙදසේ අචින්තා දිලානි දිසානායක මහත්මිය ඇතුළු පවු විනාදී බණ්ඩාර හේන මණික්කාම් විපාසිකා මාතාව ඇතුළු උපාසික උපාසිකා පිරිස පින්වත්නි ධර්මස්වරණයට පෙර පන්සිල් සමාදන් වීමට নমස්කාරය කියමු.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 සත්පුරුෂයය කියලා කියන්නේ තමන් පව්කම් වලින් වැළකීලා අන් අය පව්කම් වලින් වළක්වා ගන්නට තමන් ගුණධම් තුල නිරත වෙමින් අන් අය ගුණධමෙහි යොදවන්නට උත්සාහවත් වෙන තැනැත්තා තමයි සත්පුරුෂයය කියලා කියන්නේ. ලෝකයේ මේ නුවණැති පඬිතයින් විසින් මේ සත්පුරුෂ ධර්මයන්හි පිහිටියා වූ සත්පුරුෂයින් විසින් පනවාගත්තු වටිනා ධර්මතා තුනක් මේ ලෝකයේහි विद्यमान වෙනවා. දානං භික්කවේ පඬිත පඤ්ඤත්තං සත්පුරිස පඤ්ඤත්තං මහණෙනි මේ දන් දීම වනාහි නුවණැත්තන් විසින් පනවා ගන්නා ලද සත්පුරුෂයන් විසින් පනවා ගන්නා ලද පැනවීමක් පබ්බජ්ජා භික්කවේ පණ්ඩිත පඤ්ඤත්තං සත්පුරිස පඤ්ඤත්තං මහණෙනි මේ පැවිද්ද කියන එක මහානකම කියන එක ප්‍රෞර්ජාව නුවණැතියන් විසින් පනවා ගන්න ලද්දක් සත්පුරුෂයින් විසින් පනවා ගන්නා ලද්දක් මාතා පිතුන්නම් භික්කවේ උපට්ඨානං පඬිත පඤ්ඤත්තං සත්පුරිස පඤ්ඤත්තං මහණෙනි මෞපියන්ට උපස්ථාන කිරීම නම් වූ යම් සද්ධර්මයක් පවතීද එය නුවණැතියන් විසින් සත්පුරුෂයින් විසින් පනවා ගත්තක්ය කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. අද ධර්ම දේශනාව තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ කරුණු තුනම පැහැදිලි කරන්නට නොවේ ඒ සඳහා කාල වේලා මද බැවින් පළමු කාරණය කෙරෙහි අපේ අවධානය ටිකක් යොමු කරන්නටයි අපි අදහස් කරන්නේ. දානම් භික්කවේ පඬිත පඤ්ඤත්තං සත්පුරුෂ පඤ්ඤත්තං මහණෙනි දන් දීම වනාහි සත්පුරුෂයින් විසින් නුවණැත්තන් විසින් පනවන ලද්දා. දානය පිළිබඳව බෞද්ධ පින්නතුන් ඕනෑතරම් නිරන්තරයෙන් අහලා තියෙනවා ඒ වගේම දානය කියන ඒ පුණ්‍යක්‍රියාව নিরතුරු පුරුදු පුහුණු කරනවා එනම් දානය ගැන කියනකොට අහනකොට තවත් අපි ඒ ගැන මොනව අහන්නද අපි ඕනෑතරම් ඒ ගැන දන්නවනේ කියලා කෙනෙකුට හැඟෙන්නට පුළුවන් නමුත් අද මේ අපි උත්සාහ කරන්නේ දානය පිළිබඳව Taman විශේෂයෙන් අවධානය යොමු කර යුතු පැත්තක් පිළිබඳව පැහැදිලි කර දෙන්නටයි. දන් දීම පිළිබඳව කතා කරනකොට අද සමාජයේ බොහෝ දෙනා අදහස් කරනවා දන් දීම කියලා කියන්නේ ආමිස පූජාවක් ආමිස දානයක්. එය නිවන් දකින්නට එතරම් උපකාර වෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රතිපත්ති පූජාව තමයි ಗುಣධම් වැඩිම තමයි අපට නිවන් දකින්නට උදව් වෙන්නේ. ඒ නිසා දන් දීදී ඉඳලම හරියන්නේ නැහැ. ආමිස පූජාවෙන්ම නිවන් දකින්නට පුළුවන්කමක් නැහැ. ප්‍රතිපත්ති පූජාවට යොමු විය යුතුයි කියලා ඇතම් කෙනෙක් ප්‍රකාශ කරනවා. අපි බොහෝ අවස්ථාවල අහලා තියෙනවා. ඒ වගේම තව සමහරු කල්පනා කරනවා දන් දීමෙන් තෘෂ්ණාව වැඩෙනවය, දන් දීමෙන් සසර දිග්ගැහෙනවය. ඒ නිසා නිවන් දකින්නට අවශ්‍ය නම් සසර කෙටි කරගන්නට අවශ්‍ය නම් දන් දීම ඒ සඳහා බාධාවක් කියලා ප්‍රකාශ කරන අයත් අද සමාජයේ නැතුව නොවේ. මේ ප්‍රකාශනයන් අහනකොට අපට හැඟෙන්නේ බුදුරජාණන් වහන්සේ එහෙමනම් කුමක් නිසාද දානේ මේ තරම් වර්ණනා කළේ? පාරමිතා හැටියට නිවන් දැකීමට අවශ්‍ය ගුණධම් පිළිබඳව සඳහන් කරද්දී තථාගතයන් වහන්සේ මුලටම දක්වන්නේ දන් දීමයි. පාරමිතා පිළිබඳවත් අද විවිධ මතිමතාන්තර පවතිනවා. පාරමිතා පුරන්නට අවශ්‍ය නැතය. මනසේ අවශ්‍ය ශක්තිය ගොඩනගා ගන්නට පුළුවන් නම් නිවන් දැකිය හැකියි කියලා. ඒ අවශ්‍ය ශක්තියයි කියලා කියන්නේ කුමක්ද? පාරමිතාව කියන්නේ එයමයි. පාරමිතාව කියනකොට බොහෝ දෙනා කල්ගත වෙන වැඩපිළිවෙලක් හැටියට හඳුනාගෙන තිබුණත් ඒ කාලය කියන එක තීරණය වෙන්නේ තම තමන්ගේ ශක්තිය මතයි. ශක්තිය වැඩි නම් ක්‍රියාත්මක වෙනවා නම් නිවැරදිව පුහුණු කරනවා නම් කාලය ඉතා අල්ප කර ගැනීම තමන් සතු කාර්යයක්. ඒ නිසා පාරමිතාවයි කියන එක කාලයත් එක්ක බද්ධ වෙච්ච කාරණයක් නෙමෙයි. පාරමිතා කියන වචනේ තේරුම තමයි කෙලෙස් සාගරය තරණය කරන්නට, කෙලෙස් ධර්ම ප්‍රහාණය කරන්නට අපේ මනස තුල තිබිය යුතු මානසික ගුණාංග තමයි පාරමිතා හැටියට හඳුන්වන්නේ.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 නමුත් ඒ සැහැල්ලුවෙන් හිතන දේ තුලම තමයි අපට ඉගෙන ගත යුතු බොහෝ දේ තියෙන්නේ. මේ ප්‍රාථමික කාරණය අපි හරියට හඳුනා ගත්තොත් ඉන් ඉදිරියට ගුණධම් වැඩෙන්නට අපට ඒ ප්‍රධාන පසුබිමක් වෙනවා. ඒ නිසායි අපි මේ මූලික කරුණු පිළිබඳව निराවුල්ව මනවින් අවබෝධ කරගත යුතු වෙන්නේ.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 නමුත් අතහැරීම සඳහා නෛෂ්ක්‍රම්‍ය කියන වෙනම පාරමිතාවක් බුදුහාමුදුරෝ දේශනා කරනවා. දන් දීම තුලිනුත් යම් පමණක අපහැරීමක් සිද්ධ වෙනවා. නමුත් නෛෂ්ක්‍රම්‍යයි දානයයි කියන්නේ පැහැදිලිව කරුණු දෙකක්. නෛෂ්ක්‍රම්‍යයේදී සිද්ධ වෙන්නේ හුදෙක් අපහැර දැමීමයි. Tamanට අවශ්‍ය නැති දේ ඉවත දමනවා. නමුත් දන් දීම කියන එකේදී ඊට වඩා වෙනස් දෙයක් සිද්ධ වෙනවා.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 ඒ නිසා පින්නතුන් මගේ පැවැත්මට අනිත් සියලු දෙනාම උපකාර වෙනවා නම් මටත් යුතුයකමක් පවතිනවා මටත් වගකීමක් පවතිනවා ඒ අයගේ පැවැත්ම වෙනුවෙන් යම්කිසි සහයෝගයක් දක්වන්නට. ඒකයි ලෝකේ යුතුයකම් වගකීම් හැටියට තථාගතයන් වහන්සේ දේශනා කළේ. යම් කිසි කෙනෙක්ගේ Tamanගේ යුතුයකම වගකීම පැහැර හැරලා කටයුතු කරනවා නම් ඒ තනත්තා සැබවින්ම ලෝකයට අපරාධකාරයෙක් වෙනවා.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 ඇයි එහෙම කිව්වේ? S2 සමීප වුණාය කියලා කිව්වොත් Tamanට දරුවන් සමග මේ ඇදුරුතුමාට දාසකම් කරන්නට සිදුවේය කියන භීතිය නිසා. නමුත් වෛද්‍යවරයා තේරුම් ගත්තා මේ කරන්නේ වංචාවක්. ඒ නිසා හොඳ වැඩක් කරන්නම් කියලා ද්වේෂ පරවසව බෙහෙතක් දුන්නා මෙන්න මේ බෙහෙත දමන්න එතකොට දැස සමීප වෙයි කියලා. ඒ දුන්නේ දැස අන්ධ කරන ඖෂධයක්. ඒ ඖෂධය හෙළූ සැනින්ම අර මාතාවගේ ඇස් දෙකම අඳ වුණා. ඒ වෛද්‍යවරයෙක් හැටියට ඉඳලා කරගත්තු අකුසල කර්මයේ බොහෝ ආත්ම භාවවල විපාක දීලා අරහත්ත්වයට පැමිණෙන ආත්ම භාවයේදී අරහත්ත්වයට පැමිණෙනවා සමගම දැසම අඳ වෙන්නට ඒ කර්මය බලපෑවා.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 සමහර කෙනෙක් කල්පනා කරනවා දුප්පතුන්ට විතරයි දී යුත්තේ පොහොසතුන්ට නොදී යුතුයි. ඒ අයට ඕන තරම් තියෙනවා. එහෙම සිතුවිලි ඇති වෙන්නේ එක්තරා මමත්වයක් නිසා වගේම මසුරුකම නිසා, ඊර්ෂ්‍යාව නිසා. හැබෑවට දානේ පරමාර්ථය හඳුනාගෙන දන් දෙනවා නම් පොහොසත් කෙනෙකුට උනත් ඇතැම් අවස්ථාවලදී අපේ දේ අවශ්‍ය වෙන්නට පුළුවන්.